නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සාකෝපනීතා තන්න කත්ත උප්පජ්ජමානා උප්පච්චති කත්ත නිවිසමානා නිවිසති රූප විතක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උප්පජ්ජමානා උප්පච්චති එත් නිවිසමානා නිවිසති ගෞරවනීය යෝගාවචර මහා සංඝරත්නයේ අවතරයි අද අපි මේ ආරම්භයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සතිපට්ඨාන මහා සූත්‍ර දේශනාව අනුව පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ 82 වෙනි අංකයටයි. ඒ අනුව අපි කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව කියන මුල් අනුපස්සනා තුන පියමං කරලා දැන් මේ කටයුතු කරන්නේ ධම්මානුපස්සන කොටසේ ඒනොත් සතු සත්‍ය පබ්බේ සත්‍ය පබ්බේ ඒනොත් දුක්ඛ සත්‍ය හමාර කරලා දැන් මේ ඉන්නේ සමුදය සත්‍ය කොටසේ දුකට හේතු දක්වන තැන ඉතින් මේ සතිපට්ඨාන සිදේ මහා සතිපට්ඨාන සූත්‍රයේ මේ දුක ඇතිවීමට හේතු දක්වීම අනිකුත් සූත්‍ර පිටකයේ අන්තර්ගත තැන් තැන් වල විචිරී පවතින කර්මකාරණ රාශියක් ඉතාමත්ම ලස්සනට පෙළගස්සලා තියෙනවා බොහෝ දුරට අංග සම්පූර්ණ ගතියක් වෙයි. ඒ වුණාට මේ අනිකුත් සූත්‍රත් එක්ක බලනකොට ඒ ඒ සූත්‍රවල සමහර කොටස් විශේෂණය කරලා තියෙනවා. තැන් තැන් වල එකිනෙක ඉක්මවා යෑම් තියෙනවා. මේකම ආදර්ශය කියලා ගන්න අමාරුයි සතිපට්ඨාන සූත්‍රයේ ඒ වගේ ගොනුවක් ඒ වගේ සමාලෝචනයක් වාගේ තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ සමුදේ සත්‍ය කියන කොටස ගත්තත් ඒ කොටසෙහිත් මේ වෙනකොට සති වශයෙන් 7-8ක් විතර ගත කරලා තියෙනවා. නැත්නම් ධර්ම දේශනා 7-8ක් අපි මේ සම්බන්ධ කරගෙන තියෙනවා මේ තෘෂ්ණාව ඇති කිරීමේ ඉස්හාන වශයෙන්. ඒ නම් වශයෙන් සඳහන් කරනවා නම් ඇහ කන නාසය දිව කය මන කියන මේ ඉන්ද්‍රිය හයට සම්බන්ධ කරගෙන හය වාරයක් හැම සාක්කියක්ම හැම සාධකයක්ම හය වාරයක් නැවත නැවත පුනරුක්තිය කරමිනුයි සරුවච්චන් වහන්සේ මේ සමුදේ සත්‍ය විස්තරේ ගෙනියන්නේ. ඒක නිසා රූපං ලෝකේ පිය රූපං සාත රූපං විදියට ඇහැ කියන ద్వාරයෙන් පටන් අර ගන්නවනම් ඒකට අරමුණු වෙන බාහින බාහිර රූපේ වර්ණ රූපය උයමනාප මිහිරියාවක් ඇති දෙයක් එතනත් කුෂ්ණාව ඇති වෙන්න පුළුවන්. ඊගාවට ඒ රූපය ඇවිල්ලා කිටි කැවෙන වදින නැත්නම් පහසක් දෙන චක්කු විඥානේ අපි කියන ඇහි ඔපේ චක්කු ප්‍රසාදේ ඒකත් අන්නහ වැටෙන්න පුළුවන් තැන ඒකත් මිනිස්යාට ප්‍රියමනාප දෙයක් මිහිරි දෙයක් එතනත් තෘෂ්ණාව ඇති වෙනවා. මේ දෙක එකතු වීම නිසා ඇති වෙනවා නම් චක්කු සම්පස්සයක් ඒකත් මිනිස්යාට ප්‍රියයි. මම දැක්කේ මම දැක්ක මල. ඒ දැක් මල දැකපු හොඳ පෙහෙන ඇහ. ඒ නිසා මගේ පෙනීම හොඳයි කියලා එතකොටත් එතන ඒ හොඳ පෙනීම ආස කරනවා මනාප කරනවා එතනත් තෘෂ්ණාව ඇති මේ පහස මේ කය ඇහත් චක්කුංච පටිච්ච රූපේච උත්පත්ති චක්කු විඥානං තින්නම් සංගතු පස්සෝ කියන විදිහට ස්පර්ශයක් ඒ ස්පර්ශයෙන් පස්සේ පහළ වෙන වේදනාව සංඥාව එතනින් ගියාම සංචේතනාව ආදි වශයෙන් මේ සෑම ක්‍රියාවලියකම මේ සෑම පුරුතක්ම මගේ ගතියක් කියලා. මම දුටු මල නැත්නම් ඒ මල දුටු මගේ ඇහැ ඒ දෙක හොඳට සම්බන්ධ කරලා පෙනිච්ච මගේ හොඳ ස්පර්ශය ඒ ස්පර්ශය නිසා මට පහළ වෙච්ච වේදනාව, ඒ වේදනාව නිසා මට පහළ වෙච්ච සංඥාව, සංඥාව නිසා සංචේතනාව, තෘෂ්ණාව ආදි වශයෙන් ඒ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම දැන් මම ආයනයකට ලක් කරලා මම කරපු දෙයක් මගේ කරපු දෙයක් වශයෙන් පත් කරගෙන එනවා නමුත් මේක සරුවඥන් වහන්සේ වගේ කෙනෙකුට හැර මේ ආන්ත්‍රණය අඳුරෙන් එළියට ගෙනල්ලා වැඩපිළිවෙල දක්වන්න පුළුවන් ශක්තියක් ඇත්තේ ඒ නිසා මේක පිළිබඳ පූර්ණ අවබෝධයක් නැත්නම් දුරුබඳව සර්වඥතා ඥානයක් යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. යෝගාවචර අවශ්‍යත් නැහැ. නමුත් ධර්ම රසයේ පිනිස දැනගෙන හිටියොත් තමන්ට මේක තුල බාහිර ලෝකයේ මෙතෙක් වෙලා ඇත්ත හොයමින් කල්පල් තෘෂ්ණා හොයමින් තෘෂ්ණාවේ විමුක්තිය හොයමින් ගත කරපු කෙනාට මේ සියල්ලටම හේතු තමයි අතුල කියලා දැනගන්න සුතමේ වශයෙන් මේක පදනමක් සලසනවා. ඒ නිසා මේකේ සුතමේ රසයක් තියෙනවා. ධර්ම රසයක් තියෙනවා. නමුත් අපි අද මේ එළියට ගන්න හදන මේ විතක්කේට එනකොට බලලා මල්ලෙන් එළියට පයි. යෝගාවචරයට අදාළ වෙන්න පටන් ගන්නවා. ගොරෝසුකම වැඩි වෙන්න පටන් අර ගන්න. නැත්නම් හොඳට භාවනාව යනකොට එහෙම නැත්නම් කියනවා නම් සමාධිය හොඳට සාහවුරු වෙනකොට යාන්තමට තේරෙන්න පටන් අර ගන්නවා සරුවචනාංශයේ මේ තාමත්ම ගැඹුරු දේ විස්තර කරගෙන ආවට මෙන්න මෙතෙන්ට එනකොට විතර වගේ තමයි Tamanට තේරෙන්න පටන් ගන්න කියලා. ඒත් මම පැහැදිලිවම ප්‍රකාශ කරනවා ඒ හොඳ විපස්සනා යෝගාවචරයේකට තමා පිළිබඳව සොයන් විවේචනයක් ඇතුව මෙලෝ වශයෙන්ම නිවන් දකින්න ඕනේ මේ සියල්ලම ඇති වෙන්නේ ඇතුලෙන් නිවනත් සබා ගන්න තියෙන ඇතුලෙන්මයි කියන ලොකු ආත්ම විශ්වාසයක් ඇතුව මේ නාඩගම එහෙම නැත්නම් මේ පවතින හිස් බව, පුස් බව, බොල් බව, කොම්බේ පමණක් පවතින බව දැක ගන්න කැමැති. ඒක මේ ආත්ම නිෂේධනයකට හෝ එහෙම නැත්නම් ඉච්ඡා බංගත්වයකට හෝ පත් කරගෙන මානසික අසහනපත් නොවන හොඳ මානසික ශක්තියක් ඇති යෝගාවචරයට මෙන්න මේ විතක් අවස්ථාවේදී මේ වැඩපිළිවෙලේ යම් ප්‍රත්‍යක්ෂ දැනුමක් නැත්නම් අතගාලා බලන්න පුළුවන් ශක්තියක් ඇති නමුත් මේ විතක්ක කියන මට්ටමේ වැඩේ යන්නේ පරිඋත්ථාන මට්ටමේ. ඒ කියන්නේ තාම සම්පූර්ණ කායික වශයෙන් හෝ වාචසික වශයෙන් ක්‍රියාව සිද්ධ වෙලා පාපයක් හෝ පිනක් හෝ සිද්ධ වෙලා නැහැ. නමුත් සිද්ධ වෙන්න අවශ්‍ය ශක්තිය ඇතුලේ කස කැවෙන හැටි, ඇතුලේ Java කැවෙන හැටි මේ විතක්ක මට්ටමේ දක ගන්න පුළුවන්. නමුත් සීලෙන් තොරව මේ ජීවිතයේ වශයෙන් නිවන් දකින්නවා කියන අදහසින් තොරව විතක්කය දැක්වීම පිස්සු වැටෙන්න කෙටිම ක්‍රමය. මේක දක්වලා දුන්නට පස්සේ හරියට පසුබිම වශයෙන් සීලයක නොපිහිට සර්වඥාඥාණය ලැබුවා උත්මේකේ ධර්මයක් මේක ජීවිත පරිත්‍යාගයෙන් කල යුත්තක් මේක කියන හැඟීමකින් බහින කෙනාට නම් රෝගය අහුවෙන්න පටන් ගන්නවා. නමුත් සමහර අයට මේක පිළිකාවක් බව දැනගන්නකොට මේක ඒඩ්ස් රෝගයක් බව දැනගන්නකොට මේක සුව කරන්න බැරි දෙයක් බව දැනගන්නකොට ඒ රෝග ලක්ෂණ දැන ගැනීම නිසාම පපුව පැල්ල මැරෙන්නේ. දරන්න බෑ මේක අමාරුයි. ඒ තරමටම ඒ විතක්ක මට්ටමට ගියාට පස්සේ මේකේ තියෙන මේ කරකවල අඹරවල දස්සන ගතිය. නැත්තම් අපිම අමාරු වෙටෙන හැටි අවශ්‍යතාවයෙන් අපේ හැකියාවන් වලින් වැඩි වැඩියෙන් දුක් වලටපත් වෙන හැටි මේ විතක්කේ පිළිබඳ විස්තරයේදී බොහෝම විචිත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්ලා තිනවා මේ අවුරුදු 2540 ගණක් මේ ධර්මයේ අපි දක්වා මේ විදිහට සජීව පැවතීමම අපේ ලොකු වාසනාවක් කියලා හිතනවා. සෞඛ්‍ය සම්පන්න මනසකට. එහෙම නැති කෙනෙකුට නම් හිතනවා මේ වගේ ගැඹුරු ධර්ම ඕනේ නැහැ. කොච්චර දේවල් අවශ්‍ය කරනවද මේ නිවන් දකින්න කියලා අර මේ බඩියජීන හැදිච්ච මනුස්සයාට ආහාර දකිනකොට ටිකක් අපුලක් හිතෙනවා වගේ ධර්ම කොටස දකින්නකොට හිතනවා මේක අවශ්‍ය නැහැ කිය. නමුත් නියම හොයන කෙනාට නම් හොඳටම ලොකු සතුටක් ඇති වෙනවා. මෙච්චරකල් බල්ලෙක් Tamange වලිගය හපා ගන්න රවුමේ කරකේ කරකේ ඉන්නවා වගේ මේ හපා ගන්න හදන්නේ Tamangeම වලිගයයි කියලා තේරුම් ගත්ත දවසට ඒක හුදු හාස්‍යයක් වඩපත් වෙනවා. මේක මිරිඟුවක් වඩපත් වෙනවා. අන්න ඒක ඒ බවට අපේ මේ වටවලල් යන හිතවිලි රාශියට හොඳ කදිම උත්තරයක්. මේ විතක්කය පිළිබඳ විස්තරයට හොඳට සාවධාන වෑයම් කාණ්ඩියක ඉන්නකොට සිද්ධ වෙනවා. ඒක සම්බන්ධව අපි අද කාලේ ගන්නයි යන්නේ. විතක්කේ කියන එක මොකක්ද කියලා. අපි මේක ඉස්සරලා මේ රූප සංචේතනා ලෝකේතිය රූපං කාත රූපං කියන පරිච්ඡේදය පව කරා. ඒකෙත් මම මතක් කරනවා. ශබ්ද සංචේතනාවක් මේ විතර ගන්න ඕනේ. ගන්ධ සංචේතනාවක් ගන්න ඕනේ. රස සංචේතනාවක් ගන්න ඕනේ. පොට්ටබ්බ සංචේතනාවක් ගන්න ඕනේ. මනෝ සංචේතනාව ධම්ම සංචේතනාවක් ගන්න. නමුත් අපි ධර්ම දේශනාව කෙටියෙන් කරගෙන යන්න ඕන නිසා අපි මේ මුලින්ම සඳහන් කරන රූප කියන පදේ විතරයි මාතෘකා කරන්නේ. ඒක මේ සූත්‍රය විකෘති කිරීම ගන්න උත්සාහයක් නෙවෙයි. ඒ ආහන ඇත්තන්ගේ යුතුයකමට බාර දෙනවා. මෙන්න මේ චේතනාව ගැන කතා කරනකොට අපි මතක් කරා මේ චේතනාව කරන්නේ අරමුණ විශේෂයි සංප්‍රයුක්ත ධර්මයන් ගොනු කිරීමයි. ඒක හරියට විශාල වඩු පට්ටලයක ඉන්න ප්‍රධාන වඩු ශිෂ්‍යයා අනිකුත් පුහුණු වෙන අත්මුත් යොමු කරමින් තමනුත් වඩු වැඩ කරමිනුත් අනික් අය මෙහෙවන මුළු වඩු පට්ටලයේම සුපරීක්ෂකයා වශයෙන් එයා කටයුතු කරන අතර එයාත් උදේ ඉඳලා හැන්දානකම් වැඩ. ඒ වගේ තමයි මේ චෛසික වශයෙන් 52කට කඩලා වෙන් කරන තැන සංඥා වේදනා කියන දෙක සංඥා ස්කන්ධයයි වේදනා ස්කන්ධය වශයෙන් අයින් කරපුවා සම්පූර්ණ සංස්කාර ස්කන්ධයට 50ක් චෛසික දාලායි පේන්නේ. අන්නේ চৈতසික 50යි ප්‍රධානියා වෙන්නේ චේතනාව. යම් වෙලාවකට චේතනාව විනිශ්චය කළා නම් අනෙක් තේරම চৈতසික මේ පැත්තට යොමු වෙනවා ගොනු වෙලා අර චේතනාව කරන මෙහෙවීම අනුව ගමන් කරනවා. ඒ නිසා චේතනාහම් භික්කවේ කම්මං වදා. යමක් යම් චේතනාවක් ඇති කරා නම් ඒකමයි කර්ම වෙන්නේ. ඒකට අපි බග කියන්න ඕනේ. මොකද චේතනා මුල් වුණොත් අනෙකුත් සම්ප්‍රයුක්ත ධර්ම සියල්ලක්ම ඒ දිහාවට නැති වෙනවා. ඒ නිසා චේතනාවේදී තමයි අපි දැන හෝ නොදැන මේ ආකන තරපයක් පොඩොක්කේ දාගන්නේ. ලෝකේ නාම රූප පද්ධතිය දිගට සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන එකේම ස්වයං ක්‍රීය කොටසක් තමයි මා තුල සිද්ධ වෙන්නේ. නමුත් මම හිතනවා ඒ බාහිර නාම රූප පද්ධතිය වෙනයි මෙතන මමෙක් ඉන්නවා මම යමක් කළ යුතුයි මම විසින් කැපී පෙනිය යුතුයි මම වෙන්ව සිටගත යුතුයි ආදි වශයෙන් මේ නාම රූප සද්දතිය කොටසක් බාහිර වශයෙන් දාගෙන කොටසක් ඇතුළට දාගෙන ඇතුළත මම ඇතුළත චේතනා තියෙන ඇතුළත අදහස් තියෙන ඇතුළත සැලසුම් තියෙන ක්‍රියාත්මක කළ යුතු දේවල් තියෙනවා කියලා මම මේ සැලසුම් ක්‍රියාත්මක කරන මේ මේ විදිය චේතනා බහල කර යුතුයි මේ මේ විදියට ප්‍රයෝග ඥාන කළ යුතුයි මේ මේ විදියට වේසිය යුතුයි කියලා ප්‍රයෝග කරන ගතිය මේ දෙකට බෙදීම නිසා ඇති වෙන්නේ. එන්නේ ඇතිවිච්ච තකතිරකම මේ වැරදි බෙදීම ඔල මොට්ටලකම රජ වෙන තැන තමයි මම විසින් මේ ලෝකයේ තියෙන නාම රූප මේ මේ ආකාරයට වෙනස් කරන්න ඕන කියලා අර දෙකට පු탁 භාවයට පු탁 යන භාවය වශයෙන් දෙකට බෙදාගත්ත එක අරක මම මෙහෙවන්න ඕනේ කියලා ගන්න දැඩි චේතනාව තමයි කර්මේ බාටපත් වෙන්නේ මෙන්න මේ චේතනාවට අනිකු සියලුම චෛතසිකයන් ඔක්කොම නතු කර ගැනීමේ හැකියාව ආයුහන රසය චේතනා කියන চৈতසිකේ තියෙනවා. ඒ නිසා චේතනා යම් තැනකට මෙහෙවුවා නම් ඒකේ වගකීම Taman ගන්න වෙනවා. ඉතින් මෙතෙන්දී කීපතාවකත් මතක් කළ විදිහට හොඳ යටිපහුව වෙන්න දෙන්නේ නැතුව කාරණාවක් මතක තියාගන්න වෙනවා අපේ ඉදිරිය මේ විග්‍රහය පිණිස. ඒ මොකද මේ චේතනාව පහළ කිරීමේ අවශ්‍යතාවයක් මතුවෙන්නේ මොකද? මේ දකින්න දේ සම්පූර්ණයෙන් නොදැකීම නිසා. අහන දේ අපිට සම්පූර්ණයෙන් ඇහිීමේ ශක්තියක් මනුස්සයාට නැති නිසා. ගඳ බැලුවොත් යමක එක චිත්තක්ෂණයක සම්පූර්ණ ඒ දේ ගඳ බලලා ඉවර කරන්න බෑ මනුස්ස ඉන්ද්‍රියට. රස බැලුවට පූර්ණ රසය ලබන්න පළවෙනි චිත්තක්ෂණේ බෑ. ස්පර්ශය කරාට පූර්ණ චිත්‍රය ගන්න අපේ ස්පර්ශ යාන්ත්‍රණය සුදුසුම නැහැ. කල්පනා කරාට එක චිත්තක්ෂණයක ලෝකේ තේරුම් ගන්න අපේ කල්පනා ශක්තියමයි. ඒ නිසා අපිට එකම දේ නැවත නැවත කරන්න වෙනවා. පළවෙනි දැක්ම හැමදාම හිගමයි, හැමදාම අතෘප්ති කරමයි, හැමදාම කෝම්බයක්මයි. බොරුවක් නම් කියනවාමයි, පුස්සක් නම් කියනවාමයි. ඒ නිසා ඒ එහෙව් නමුත් මම එක් ඇති වුණාට පස්සේ මමයා කැමති නෑ දැකපු දේ අඩුවක් කියලා දැක්කා කියලා හිතනවා. අහපු දේ මට සම්පූර්ණයෙන්ම නැහැ හුණයි කියලා කියන්න අපිට ලැජ්ජාවක් තියෙනවා. රස බලපු දේ මට සම්පූර්ණ එක මොහොතින්ම රස බලා ගන්න බැරි වුණා කියලා කියන්න අපේ ලැජ්ජාවක් තියෙනවා. ගඳ බලපු දේ මට සම්පූර්ණයෙන්ම විඳ ගන්න ලැබුණේ නැති බව පිළිගන්න අපි ලෑස්ති නැහැ. අත්ගාපු දේ සම්පූර්ණයෙන්ම පහස ලැබුවේ නැහැ කියලා පිළිගන්න අපි ලෑස්ති නැහැ. ඒ නිසා අර රූප, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ විශේෂයි නොලැබිච්ච අත්දැකීම අඩුව ලැබිච්ච අත්දැකීම සම්පූර්ණ කිරීමේ ගතියකුත් එකයි මම යයි ඉදිරිපත් වෙන්නේ වේදිකාවට මෙන්න මේ අතින්දාන කොටස තමයි අපි සංඥාස්කන්ධය වශයෙන් ගන්න නැවත හඳුනා ගැනීම සඳහා අපි ලකුණු තියා ගන්නා වඩු ඒ ලී කැලිය ඒ වගේම තමයි අපේ ජීවිතේ මෙතෙක් හම්බෙච්ච සෑම වස්තුවක් පිළිබඳව නාම රූපයක්ම සංඥාවකින් කෙලසලයි තියෙන්නේ. අපි යාට නමක් කියලායි තියෙන්නේ ලකුණක් කියලායි තියෙන්නේ. නිසා ඒක නැවත දකිනකොට අපි ඇත්තට පළවෙනි දරේ දකින්නකොටවත් අපි පූර්ණව දැකීමක් කරලා නැහැ. නමුත් ඒ අඩ, අර්ධ, හිස්, පාළු, බොල් දැක්ම ලකුණක් එක්වයි කියනන්නේ ලකුණ දෙවෙනි සැරේ දකින්න මිසක් අර දැකපු දැක්ක සම්පූර්ණ කිරීමේ පූර්ණ භාවයක් හැම පු탁කණය තුළම ඒක නිසා චේතනාව කරන්නේ මොකද්ද? අර අඩු කොටස සම්පූර්ණ කරනවා. හරියට අර <clears throat> දුටුගැමුණු රජුරෝ අවසාන මොහොතටපත් වෙනකොට ජේතවනාරාමේ රුවන්වැලි මහා සෑය සියල්ල කරලා ඉවර කරන්න බැරි වුණා. නමුත් අවසාන ඉල්ලීම උනේ මොකද්ද? මට මගේ පණ යන වෙලාවේ ඒ රුවන්වැලි සෑය දැක දැක මේ අවසාන මොහොත දකින්න ඕනේ. එතකොට හිතියේ පිංචිකාන්න යුද්ධ කරපු කිෂ්‍ය කුමාරයා තමයි. දැන් රජකමට ඇවිල්ලා තියෙන්නේ ඒ රාජ්‍යරෝ කිරුවේ මොකද්ද? අර පණ ආදීමින් නැත්නම් ජීවිතක්ෂය අවසාන මොහොතටපත් වෙන මේ දුටුගැම්ම රජතුමාට සුදු රෙදි වලින් අර ඉතුරු කොට සම්පූර්ණ කළ පූර්ණ චෛත්‍යයක් පෙන්වා මරණ මොහොතේ හිතන රක්ම කරගෙන පූර්ණ දේ දකි. අන්න මේ ඒ තිස්ස කුමාරයෝ නැත්නම් රජ වෙන්න ඉන්න තිස්ස රජුරෝ කරපු වැඩේ තමයි මේ සංස්කාර ස්කන්ධය කරන්නේ. නොදැක්ක නොපෙනුන අඩු පාඩු සියල්ලම සම්පූර්ණලා සුදු පිළියම් කරපු චෛත්‍යයක් අපට පේනවා. මේකට අපි කියනවා සංස්කාර කියලා. සැකස්කිරීම. ආරණදීම් සැකසීම් කාශයක් කරලා තමයි අපි දැක්කයි කියලා හිතාගන්නේ. දැක්කේ නැතුවයි කියලා කියන්න බෑ මෙතන. දැකලා තියෙනවා. දැකීම අඩු පාඩු සහිතයි. දැකීම තෘප්තිකර නෙවෙයි. නැවත නැවත බැලීමට අපිට ආසාව ඇති වෙන්නේ මේ තෘප්තිකර භාවය නැති නිසා. නමුත් හිත ඇතුලේ මේ යාන්ත්‍රණයක් තියෙනවා. ඒ අඩුව දැකපු දේ පූර්ණ කරලා ගන්න ගතියක්. මේ මොදේ වෙලාවේ මරණ වෙලාවේ හරි නෑ. ඒ චෛත්‍ය සම්පූර්ණයෙන් අඩුපාඩු තියෙනවා දැක්කොත් හොඳ නෑ. ඒ නිසා සුදු දින වහලා සුදු පිරියන් කෙරුවා වගේ පෙන්නලා තියෙනවා කාපොඩ් එකෙන් සේදුට ගම රජුරෝ ඉතින් සුවසේ මරණයටපත් වෙයි. අන්න වගේ වැඩ පිළිවෙලක් හැම චිත්තක්ෂණෙම හැම ආහන වාරයක් පාසක් දකින්න වාරයක් පාස අප තුල සිද්ධ වෙනවා. ආනේ වැඩේ සඳහා කරන මේ සැකසීම අපි කියනවා රූපලාවන්‍ය ස්ථාන දින්දන් ඔය හන්දියක් හන්දියක් ගන්න මේ නළු නිලියන්ගේ අඩුපාඩු සම්පූර්ණ කරලා පොටි ගහලා කපලා පේන්ට් එකක් කරලා ඒ චිත්‍රපටිය වලට කැමරාවට මුහුණ දෙන්න හදනකොට කරන මේකටත් අපි කියන්නේ සංස්කරණය කියලා තමයි. ආනේ සංස්කරණ කෘත්‍ය කිරීමත් මේ චේතනාවත් බොහෝ විට අபிසංකරෝති අபிසංචේතයිති කියලා සමාන පද වශයෙන් පෙන්නනවා. මෙන්න මේ විදිහට අපි චේතනාවක් ඇති කරා නම් ඒ චේතනාව අවශ්‍ය කරන්නේ අපි දකපු දේ අංග සම්පූර්ණ නැති නිසායි. ඒක අංග සම්පූර්ණ බවට මතු කර දැක්වීමටයි චේතනාව ක්‍රියාත්මක වෙන්නේ. මෙන්න මේ චේතනාව කරන කෘත්‍ය වාසයෙන් භාගයට දකපු දේ සම්පූර්ණ දෙයක් කියලා කියන්න අතිංගාන කොටස ඇත්ත කියලා පෙන්වන්නට එදා සිට මරණ මොහොත දක්වාම අපි උත්සාහ කරනවා. රහත් නොවුනොත්. ඒක හරිය හිතකට වැඩ. කොටිම කියනවා නම් අර වෙලාවේදී බැරි වෙලාවත් දුටුගමන් රජුරෝ මිය ඇදුනේ නැතුව පණ ආවනම් කිසුකුමාරයන් සිද්ධ වෙනවා මේ සුදුරෙද්ද අයින් කරන්නේ නැතුව ඒක යටින් කොහොම හරි රිංගලා ගිල්ල gadol බැඳලා මේක කපරාරු කරලා හුදු උණු කියලා ඒ වැඩේ කරා. නමුත් හොඳ වෙලාවට ඉතිහාසගත කරලා තියෙන මේ වෙලාවේදී සුදුකම් රජුගන්ගේ අභාවය සිද්ධ වුණා. ඒ නිසා අර සුදුරෙද්ද ගලවන්න පුළුවන්. ගලවලා විසයිටි ඉවර කරන්න පුළුවන්. නමුත් අපේ වැඩ පිළිවෙල යන්නේ ඒ මොහොතේම හැදුවට මැරෙන්නේ නැහැ. අර සකස් කරපු එක සකස් කිරීමක් නෙවෙයි මේක සත්‍යයක් බව පෙන්වන්නට උතුමාකාර සටනක් කුංචි දරුවාට නොතිබිච්ච රත්නක් මේ නිසා වැඩි හිටියන්න තියෙනවා. මොකද වැඩි හිටියන්ගේ චේතනාව වැඩි, අනුවෙනුවේ සකස් කිරීම වැඩි. මේ සකස් කිරීම සත්‍යයක් මම මේ කෙරුවේ හේතු සහිතව කියලා පෙන්වන්නට ගොඩාක් අඬ කරනවා මේක සරුවචනන්සේ බව පිළිගන්නවා ඇත්තටම මේක සම්පූර්ණම අසත්‍යක් නෙවෙයි. ඔහු යමක් දැකලා තියෙනවා දැකපු දේ අඩුයි ඒ නිසා ඔහුට සටන් කරන්න පුළුවන් හේතු කාරණා දක්වන්න පුළුවන් මම මේ ප්‍රත්‍යක්ෂයෙන් කතා කරන්නේ. මම දැක්කා. ඒ නිසා ඒක බොරු කියන්නත් බෑ. නමුත් සම්පූර්ණ දැක්කේ නෑ. කොටසක් සංස්කරණය කළා තියෙන්නේ. කොටසක් මවාපාලා තියෙන්නේ. අනේ මවාපාප කොටස ඇත්තයි කියලා පෙන්වන්නයි මෙයා අර ඇත්තට දැකපේක මම මේ දැකලයි කියන්නේ කියන එක ඔය භක්මජාල සූත්‍රයේ හැම දෘෂ්ටියක් විස්තර කරනකොටම සරුවත්නාති කියනවා සද්දති පස්සපටිය. මේ සාස්වත දෘෂ්ටිය ගන්න ඇත්තෝ ඒ සාස්වත දෘෂ්ටිය කියන්නේ අතගාල නැතුව දැකලා නැතුව කල්පනා නොකරලම කියන එකක් නෙවෙයි. ආවට කියාට කියන එකක් නෙවෙයි. ඒගොල්ලෝ සෑහෙන දුරට මේක අධ්‍යයනය කරලා තියෙනවා. ඉතින් 75ක් විතර වගේ 50 ඉක්මවල වගේ කර්ම දක්වන්න ඇත්තම තියෙනවා. මොකද බරහරියක් බොරු. බරහරියක් මායාව. බරහරියක් මේ පිටින් කරපු ආලේපන. අන්නේ ආලේපන ගැන කතා කරනකොට ඒකට කියන්නේ නැනම ඇත්ත බල්ල කියන්නේ. අතගාල මේ කියන්නේ ඇත්ත. නමුත් සර්වඥන්ද පෙන්වන්න හදන්නේ ඒක මේ සංස්කරණය කරපු කොටස ඒ පුද්ගලයාගේ දුක පිණිස පිළිතනවා එමස ඒක ඔප්පු කරන්න මුළු ජීවිත කාලෙම රණ්ඩු කරනවා වාද කරනවා වැඩ කරගෙන යනවා මෙන්න මේ චේතනාවේ තියෙන මේ අඩුවම කාලීමේ ඌන පූර්ණ ශක්තිය නිසා චේතනාවක් පහළ කරපු තැන ඉඳලා මේ පුද්ගලයාට සිද්ධ වෙන එක ඔප්පු කරන්න ඒක කර්ම රාශියක් වශයෙන් ඉතින් යම් කිසි සිද්ධියකට අපේ චේතනා අඩු නම් කර්ම රාශියම අඩුයි අපිට හරි පහසුවක් තියෙනවා ඒ නිසා අපි මේ වෙලාවේ මේ බණ කේකිය හිටියට ලෝකයේ වෙන තැනක විශාල භයානක අසාධාරණකම් දුක්කට කරදරක හිතේ. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද අපේ චේතනාවේ පැත්තට මෙහෙවීමක් නැහැ. බැරි වෙලාවට ඒක මෙතන වුණා නම් අපි හිතන මේක චේතනාව අපි පාලකල යුතුයි ක්‍රියා කළ යුතුයි වේගෙන් එතෙන්ද දුවගෙන ගිහලා වැඩ කරලා අනාගතයි. ඒක ලෙවලා අර අහක යන දේ Tamange ඔඩොක්කේ දාගෙන කනවා කනවා කියලා දඟලන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා චේතනායි තාමත්ම බලවත්ව ක්‍රියාත්මක වෙනවා නම් බලවත්ව රැස් වෙනවා හොඳ හෝ නරක. ඒකට දීර්ඝ සංකාරයක් වාසනා ලබනවා. චේතනා අඩු වෙන්න අඩු වෙන්න කර්ම රැස්ීමේ වේගය අඩු වෙනවා. ඒ මොහොතෙත් වෙහසක්. අඩු ගතියක් දැනෙනවා. කර්ම වේග අඩුයි. ඒ වගේම ඵල විපාක පිළිබඳව අපේ තද බල ඇදීමකුත් නැහැ. මෙන්න මේ විදිහට චේතනා ඇති කරපු නිසා ඒක රූප චේතනා කියන ධර්මයේ පාලිය සඳහන් වෙන රූප සංචේතනා ලෝකේ පිය රූපං සාතරෝ ශබ්ද සංචේතනාලෝක. ඒ නිසා රූපයක් අහන හැම චිත්තක්ෂණයකම අපි ඒකට කෑලි පුරුත්තන ගතියක් තියෙනවා. යාන්තම් අපි සිංහලෙන් කතා කරනකොට මේක කියන්නේ ඒක හොඳට දකින්න පුළුවන් සක්මන් කරනකොටයි සක්මනේ හොඳට පවම වශයෙන් දක්න වශයෙන් සක්මන් කරගෙන යනකොට විශේෂයෙන්ම සක්මන කෙලවරට කියලා අපි හිතගෙන ඉන්න වෙලාවේදී යමෙක් යනවා සතෙක් එහිමේ වෙනවා ගහකින් කොලයක් වැටෙනකොට අපි සුද දකිනවා අපි මේකට කියන්නේ සිංහලෙන් සුද දකින්න. සුද දකින්නකොටම අර පයේ තිබුණා වූ අවධානයේ මානසිකාර්ය ඇහැට වැටෙනවා. ඇහැට පනිනවා. නමුත් අපිට ඒ ඇහැට පැනලා සුද දැක්කට ඒක ස්ත්‍රියවද්ද පුරුෂයෙක්ද ඉහළ සිට පහළට ගියාද වමේ සිට දකුණට ගියාද කියන විස්තර හිතේ තාම සටහන් වෙලා නැහැ. අපි දැක්කේ යන්දා හොල්මන විතරයි. ඊට පස්සේ අපි චේතනාව මෙහෙවන්න ඕනේ මේක සතෙද්ද දන්නේ නැහැ හතුරෙද්ද දන්නේ නැහැ මොකද්ද දන්නේ නිසා දැන් සක්මනේ හිත කඩලා හෝ කමන්නේ ඇහැට යොමු කරවන්න ඕනේ කියලා යොමු නොකළොත් සුද්ධ පමනයි අපිට ඒක පිළිබඳව මතකේ හොඳට හිටින්නේ. ඒක පිළිබඳව අංග ප්‍රත්‍යංග වශයෙන් දකින්න විස්තර සාක්ෂි දෙන්න නම් අපි ඒකට හිත දෙවෙනි වතාවට තුන්වෙනි වතාවට හතරවෙනි වතාවට කියන විදිහට චිත්තක්ෂණ රාශියක් නැවත නැවත යොදවන තමයි අර සුද දැකපු එක මස් පුරෝලා පායංගාල මේක ඉත්‍ත්‍යාවක් මේක පුරුෂයෙක් මේක සුබ කෙනෙක් මේක යාළුවා මේක තරහකාරයා කියලා අර විතර තේරෙන්නේ පළවෙනි චිත්තක්ෂණයේ දැක්ම නෙවෙයි. පළවෙනි චිත්තක්ෂණයේ දැක්ම ඒ නිසා වැඩි කල හිටින්නේ නැහැ. බොහොම ඉක්මනට අමතක වෙලා යනවා. ඒක අනන්තවත් අපිට තුල සිද්ධ වෙනවා නමුත් අපි ඒවා අපේ මතකයට එන අපේ මතකයට යන්නේ නැවතත් හිතේට යොදවලා ඒක දිහාම බලලා අංග ප්‍රත්‍යංග වශයෙන් දැක්කට පස්සේ ඒකටයි චේතනාව කියලා කියන්නේ. ආන්නේ මේ දකින්න දේවල් හොඳට හිතේ මතකේ ඉන්නවා. එතකොට අපි අරමුණෙන් සම්පූර්ණම හිත කැඩිලා සක්මන් කරනවා නෙමෙයි. එතකොට බලනවා. නමුත් දන්නේත් නැහැ. ආන්නේ එතකොට මේ සක්මන් කරේ හිතනනම් මතු නොවෙන්න තිබුණු තණ්හාවක් දැන් මේ ඇහැ විශේෂයි හිත මෙහෙවීම නිසා පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ද්වේෂයක් හෝ පහළ වෙන ඉඩ නැත්නම් අන්දමන්ද භාවයක් හෝ පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ චේතනාවට පස්සේ රූප තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං. ඊට පස්සේ හිතනවා මේ සක්මනේ පොඩ්ඩක් බහැලා ගියා මේ ආපු එකනත් එක පොඩ්ඩක් කතා කරන්න නැත්තම්. එහෙම නැත්නම් මොකද මේ අවේලාවේ ආවේ කියලා බනින්න නැත්තම්. එහෙම නැත්නම් මේ හොඳට පිටිපස්සෙන් ගිහලා මේ කවුද කියලා අගමුග තුලමුල හොයන්ට නැත්තම් ආදි වශයෙන් දිගට වැඩ පිළිවෙලක් කරනවා. කර්මය දිගට රැස් වෙනවා. රැස් වෙන තාක්ෂරට තණ්හාවෝ ද්වේෂය හෝ කෙලස් පහළ වෙන්න පටන් ගන්නවා. මෙන්න ඊට පස්සේ තමයි අපේ මානසිකාව වෙන්නේ විතක්කය. ඊට පස්සේ අරමුණට නැවත නැවතත් අතු ආපු අතුරු අරමුණ හෝ මෙතෙක් කර කර හිටපු සක්මනට හෝ නැවත හිත නැංවීමක් කරන්න කියනවා. මොකද චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා ජවනිකා වෙනස් වෙනවා. ඒ ජවනිකා වෙනස් වෙනකොට අර තණ්හා විසින් චේතනා විසින් මෙහෙවන පැත්ත අනුවයි ඊගාව විතර්කේ තියෙන්නේ. ඉතින් අපි කියනවා අපේ භාවනාව කැඩුවේ එතනින් ළඟින් ගිය ඉස්ත්‍රියාවක් කියලා. එහෙම නැත්නම් එතන ළඟදී බල්ලෙක් දිරුවා. එහෙම නැත්නම් එතන ළඟ භූමිකම්පාවක් තිබුණා. මොකක් හරි කියලා අර පිටින් ආපු අරමුණ දඩමීමා කරගෙන අපි කියන අපිට සක්මන කරගෙන යන්න ලැබුණේ නැහැ. ඒ මොකද පායරෙන් ආපු දෙයක් ඉතින් ඒකට විතක්කේ ඇදලා යන එක සාධාරණයි. ඒ නිසා මේ විතක්කේ බාහිර කාරණාවක් මේතන භාවනාවට සුදුසු නැහැ. නැත්නම් මේක කියලා අකුසල් කරගත්තා මගේ භාවනාව කඩා. දැන් මේක තමයි මේ භාවනාව පටන් අර ගන්නකොට අසාර්ථක යෝගාවචරයාගේ තර්ක ක්‍රමය යම් විතක්කයක් පහළ කරා නම් ඒ විතර්කය බාහිර හේතුවක් නිසායි කියලා කියන්නේ. අපි ඒක නිසා භාවනා කමඨාන් සුද්ධ වෙන්න කියන්නේ මූල කර්මස්ථානය සහ බාහිර අරමුණු කියලා දෙකට කඩනවා. බාහිර අරමුණ හැමදාම බාධකයක් විදිහට තමයි යෝගාවචරය දකින්නේ. මොකද ඔහු අභ්‍යන්තර කරුණක් මූල කර්මස්ථාන තෝරාගෙන තියෙනවා. ඒක අපි කතා හිතපු දෙන සක්මණ. සක්මණ තමයි කර්මස්ථානේ. කර්මස්ථානේ හිතේ දානිනකොට ඇහැට රූපයක් මතුණා. අපි ඒකට කියන්නේ බාහිර අරමුණ. ඉතින් ඒක නිසා අපි හිතන්නේ මේ විතක්ක පහළ වුණේ බාහිර අරමුණ නිසා. ඒ නිසා විතක්ක බාහිර හේතුවක්. මෙන්න මේකට හාත්පසම වෙනස් ධර්මයේ පෙන්වන විග්‍රහය. සරුවචනාංශයෙන් පෙන්වන්නේ ඒ මෙතන ඊටාත්ම මායාකාරීකුගේ අස්බන්දුන් කාර්යයේ වැඩ පිළිවෙලක් මෙතන සිද්ධ වෙන්නේ. ඒකයි මම මතක් කරේ ඒක සරුවඥ විෂයක්. නමුත් සරුවඥාන්සේ අනුකම්පාවෙන් පුළුවන් තරම් කාරණා ඉදිරිපත් කරලා තියෙනවා. හොඳට සතියෙන් සමාධියෙන් යුක්තව භාවනා කරන සක්මන් කරන යෝගාවචරයාට ඒ වෙලාවේදී හරියට මේ ධර්මයේ පහළ වුණොත් මේ සරුවඥතා ඥානෙ පෙන්වන්න හදනදී දැක ගන්න පුළුවන් බව සරුවඥාන්සේ අදහා. ඒ නිසා සරුවචනාංශයෙන් පෙන්නනවා එහෙම නැත්නම් මේ ප්‍රශ්න ඇහිීමක මේ මාත් මේ ස්වභාවයෙන් ඔය සුචිලෝම යක්ෂයා සරුවචනාංශයෙන් අර ආලෝක යක්ෂයා වගේ උන්වහන්සේගෙන් අහනවා රාගෝච දෝසෝච පුතෝ නිදාන රාග ద్వේෂ කියන දෙක කොහෙන්ද නැත්නම් මොකක් නිදාන කරන මොකක් පටහරගෙන තියෙන්නේ කියලා ඒ වාගේම රතිංච අරතිංච මේ කියන දේවල් කොහෙන්ද උපදින්නේ? ඒ වගේම අහනවා මනෝ විතක්ක. මේ මනෝ විතක්ක කොහෙද උපදින්නේ? කුතෝජ. කුමාරකා වංක නිවෝසජන්ති කිය. ඒක හරියට අතුවා පෙන්වන්නේ මේ කැරක් කැරකෙතෙන් වැටෙනවා කියන අදහසක් තියෙන අතුවා කියනවා මේ කුංචි දරුවෝ සෙල්ලම් කරනකොට කපුටෙක් කපුටෙක් අල්ලන එකයි කකුලේ නූලක් බැඳලා ඉගිලෙන්ට ඇරලා පස්සේ ගස්සපුවාම ඒක ඉගිල ගන්න බැරුව වැටෙනවා ආයෙත් එතනම අන්නේ වගේ අදහසක් පෙන්වනවා මේ කුමාරිකා කුමාරකා වංකමි වෝස ජන්ති කියන පදේ අනුව නමුත් මට හිතෙන්නේ මේ වංක කියන පදේ හරි ලේසි තෝරන්න මේ අර ඕස්ට්‍රේලියාව පාවිච්චි කරන බුමරැන් ගැත්තේ ඌරාංගේ දමලා ගැහුවට මොකේකවත් වැදුන්නේ නැත්නම් ඒ කරකිලා Taman ඉන්න තැන වැටෙනවා ආන්නේ වගේ තමයි මේ අර කලින් කියාපු තාලෙට අපි රූපයක් දකින්න නැත්නම් අර කියාපු තාලට අපේ වචනෙන් අපි සුද්ධ දකින්නවා මේ සුද්ධ දැක්කට අපිට හිදහසක් ගන්න බෑ ඉත්‍ත්‍යාද පුරුෂයද කියලා තාම අපේ හිතේ නෑ අංග ප්‍රත්‍යංග දැක්කේ නෑ ආන්න ඒ தත්ත්වෙදී දෙවෙනි සැරේ බලනවත් එකම අපි තරහයකින් බලනවා සමහරවිට මේ භාවනා කරන වෙලාවයි ඉල්ල කෙනෙක් කරදර කරනවා එහෙම නැත්නම් තමන් ප්‍රියමනාප කෙනෙක් ආව නම් භාවනා නැත කරලා මෙයා හම්බ වෙන්න ඕනේ ආදි වශයෙන් අපේ හිතේ සංඥා රාශියක් ඇතුව තමයි අපි දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ ඒ අරමුණට Taman හිතපු සක්මණෙන් අරමුණෙන් හිත කරලා හිත මෙහෙවයි. ආනේ මෙහෙවනකොට නැවත නැවතත් අපි රූපේ දිහා බලන්න බලන්න අපේ පරණ මතකයෙන් ආපු සංඥා වලින් ආපු රාශි කරුණු මේකට වැක්කරෙන්න පටන් ගන්නවා. බැරි වෙලාවක්වත් අපේ හොඳට භාවනා කරන වෙලාවේ මේ මිනිස්සයා මේ කරදර කරනවා කියන හදාසෙන් බලනකොට ඇත්තටම අපිට කලින් මොකක් හරි කෙනේ කරපු මිනිස්සේ දැක්කා නම් අපිට පේන තියෙන පැහැදිලිව මේවට සැලසුම් කළා මගේ සමාධිය කඩන්න මෙතෙන්ට ආවා. ඒක නිසා මෙයාට එක්ක පාඩම උගන්වන්න ඕනේ නැත්නම් ලොකු හාමුදුරන් කියන්න ඕනේ නැත්නම් ධර්ම සාකච්ඡාවේදී හරි මෙයාට මතක කරලා දෙන්න ඕනේ කියලා විශාල වශයෙන් අපිට ඉස්සක්ක පහළ වෙන්න පටන් ගන්නවා. මේ විතක්ක ඇත්තටම සක්මන් කරගෙන ඉන්නකොට සුද දැකීම කියන ප්‍රත්‍යක්ෂේ පදනම් කරගෙන තමයි තියෙන්නේ. නමුත් මේ නරක මිනිහෙක් කියලා හිතාගෙන අදහසෙන් බැලුවා නම් ඒකට සාක්ෂි වෙන විතර්ක රාශි වශයෙන් පහළ වෙන්න පටන් ගන්නවා. ඒ මොකද Taman කලින් අදහසක් තිබුණා මේ මිනිස්සයා Tamanට කෙනෙක්මක් කරලා තිබුණා. නැත්නම් භාවනාවට උනන්දු නැති භාවනා ගැන කලකන් නැති කෙනෙක් කියන හැඟීම තිබුණා නම් දිගින් දිගට දිගින් දිගට පහළවන සෑම විතර්කයකදීම අපි ඒකම සාක්ෂි කරන්න ඒකම තහවුරු කරන්නයි කටයුතු කරන්නේ. ඒක නිසා මේ මිනිස්යා දඩමීම කරගත්තට අපේ හිතේ තිබුණු කෙලෙසයක්ම තමයි විතක් වශයෙන් පැන නගින්නේ. ඒක නිසා ගරුවචනන්තේ පෙන්නනවා මනෝ විතක්කෝ මනෝ විතකත අත්ත සම්භූතියේ හැම වෙලාවකදී තේන දෙයක් තමයි පුරුකෙන් පුරුක බාහිර හේතුවක් හේතුවක් තමයි හොයන්නේ මේකට මුළුණයි කියන්නේ. අන්තිමට ගිහිලා කිසිම සම්බන්ධයක් නැති බඩ මහත මුස්ලිම් මිනිස්සේ පහසුව පිණිස මරලා සියල්ලෝම සතුටායක තත්ත්වයටපත් වෙනවා නඩු තීන්දුව බොහෝම උත්කෘෂ්ටයි කියන්නේ. ඒ වගේ තමයි අපේ තියෙන මේ අපේ චේතනා පිළිබඳ අපේ හැඟීම නැති නිසා අපේ සංඥාවල් මේ தත්ත්වය වණ කරන අවුල් කරන தත්ත්වය පිළිබඳ අපිට හැඟීමක් නැති නිසා අපිට පහළ වෙන විතක්ක අර ළඟින් ගිය මිනිස්යානිසයි කියලා අපි උල්ලුවන් තරම් බාහිරෝ ආරෝපණයකට දෙපළගෙන. ඒ වෙලාව ඒ මදුවට ඒ මනසට දොස් කියනවා. ඒ මනසයා උසාවියට කැඳලා අධිකාරය කරනවා. කරලා තමයි ශ්‍රේෂ්ඨ භාවනාකාරයේ කියලා සද්ද කෝපකමක් වෙක. නමුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේක අත්ත් සම්භූතයි මේක උඹෙන්මයි හටගත්තේ. මොකද හේතුව මොකද? කල්ලාතුමක් තිබිලා තියෙනවා මේ මනුස්සයා පිළිබඳ වැරදි අදහසක් හෝ එහෙම නැත්නම් තම මූලික වශයෙන් මූල කර්මස්ථානයෙන් ගැලවිලා සමාජීය කැඩීම නිසා හෝ ඇතුලෙන් හටගත් ආ වූ මේ විතක්කය බාහිර කෙනෙකුට හේතු ගැනීම හේතු කරවීම තමයි මේ ලෝකේ තියෙන සම්ප්‍රදාය වෙලා තියෙන ලෝකේ තියෙන සભ્યත්ව වෙලා තියෙන. මේ වෙනුවට යෝගාවචරයට සිද්ධ වෙනවා මේක Taman තුලින් හටගත් හරි දකින්ට නැත්නම් ඔයා බැලීමේ මුලට ගෙනියන්නේ. බාහිරට ගෙනියනට වඩා Taman දියාවට යොදවන්න නම් මෙන්න මේකයි යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ. අයෝනිසෝමනසිකාරය කියලා කියන්නේ බාහිර හේතුකට හේතු කරන කැකිල රජුගේ තීන්දුව තියලා වගේ සියල්ලෝම සතුටින් සමාදානයෙන් නාඩගම හමාර කරනවා. යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ මේ රූපය මේ චක්කු විඥානය මේ ස්පර්ශය මේ වේදනාව, මේ සංඥාව, මේ චේතනාව, මේ තණ්හාව, මේ සියල්ලම Taman තුල මේ කෙලස් බරිත භාවයෙන් දා හටගත්ත දෙයක්. ඒ හටගැතීම නිසා පහළ වෙන සෑම විචක්යක්ම අර Taman මවාගත්ත දේ ඔපුගේීමට සාක්ෂි වෙන පිණිස පහළ වෙන මේ විචක්ක අර දැකපු දේ සම්පූර්ණම වහලා. දැකපු දේ සම්පූර්ණ වැරදි චිත්‍රයක් ඇති කරන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා ඕන තැනකට ගිහලා ජීවර අර Taman හිතාගත්ත දේ සත්‍ය කරලා ප්‍රත්‍යක්ෂයේ අතරණ කරලා සාක්ෂි දීලා නඩු දිනවන්නත් ඉඩ තියෙනවා. මේකටම ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ලෝකෙ දිගටම මේක යන්න ඕන නන්දුකාරයින්ට වැඩ තියෙන්න ඕන නීතිඥ වැඩ තියෙනවා. නමුත් මේ පුත්ලා පු탁 කරන භාවයේ දිගට රැකෙනවා. ඒකල ඉතන ඒ පුද්ගලයා මම දිනුවයි කියලා හිතනවා. සර්වඥාන්සේ මෙන්න මේ වැඩ පිළිවෙත තමයි මේ යෝනිසෝ මනසිකාරය කියලා කණ්ණාඩිය අල්ලලා පෙන්වන්නේ. මේ වැඩ පිළිවෙල වෙන්නේ නැහැ එක චිත්තක්ෂණයක බොහෝම දුරදිගිය වැඩ පිළිවෙලක් අඩුම ගානේ දකින්න වෙලාවේදී මම මේ දකින්නවා කියනපත් මෙනෙහි කරන්න පුළුවන්කම තිබුණා නම් අවදාපත් මේ ඒ කාඩhari අහලා තියෙන අර කැලේ ඉන්න මුවා වෙනකොට gedara තියෙන මුවාමට තඩි ගහනවා වගේ කාට හරි හේතු කරලා මේ විතක්ක ਵਿਚාර පහල කරලා නඩු ඇති කරගෙන තුවන් තුවන් පේසුඤ්ඤා කියන විදිහට තෝතෝ කියමේ බොරු නඩු පටලවා ගන්න කිසි දුරක යන්නේ නැහැ කර්ම රැස් වෙන්නේ නැහැ සංසාරේ පටලවිලක් වෙන්නේ නිසා සක්මන් කරමින් ඉන්නකොට අපිට දැකීමක් ඇති වුණා නම් විවහාම දැන් හිත පවතින දකින සංකිට්තියේ දැකීමේ බව මෙනෙහි කරනවා නම් අර දැකීම વિશે මේ තරම් විශාල පටලවිල්ලක් කරගෙන අනුන්ට දොස් පවරල පිටක් රාශි පහල කරගැනීමෙන් අරමුණින් පිට යන්න වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඇත්ත ඇති හැටිය දකින්න වෙනුවට Tamanට ඕන දෙයක් දැකලා ඒ අනුව නඩු කියන්න යන මේ කුහකකම අපේ තුර වැද්දුර යන්නේ. මේක නිසා සරුවචනා සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට පුළුවන් වෙනවා නම් මේ විතර්කයේ කෙනෙක් ඒකාන්තයෙන්ම අත්ත් සම්භූත ස්නේහජ දෙයක් බව. ඇතුළතින්ම හටගත්ත තමන් ගැන ආත්ම ස්නේහයෙන් පටන් ගන්න දෙයක් කියලා දන්නවනම් ඒ පුද්ගලයා ඊට පස්සේ ඒ බොහෝ ඒ බොරුව ඒ විහිළුව අතාරිනවා. අනුන්ට වෙස් මවන, අනුන්ට පටබැදිනම් දෙන, අනුන්ට වැරදි පටවන, Taman සුද්ධවන්ත වෙන, Tamanගේ ප්‍රයත්න සාතික කරන්න ආතන මේ වැඩපිළිවෙල ඒ කාන්තේම ඇතුළතින් හට ගන්න දෙයක් කියලා දැනගන්න එකයි ගන්නට උත්සාහ කරන එකයි මේ විතක්කයේ කියන চৈতසිකය පිළිබඳ මෙච්චර ධර්ම දේශනා කිරීමෙන් බලාපොරොත්තු වෙන ප්‍රායෝගික අර්ථය. ඒක නිසා විතක්කේ පහළ වෙන්නේ නැහැ ගහින් ගෙඩියන වගේ එකතැන. මේක පහළ වෙන්න නම් ඇහැට රූපයක් වැටෙන්න ඕනේ. ඒ වෙලාවේදී අනිකුත් ඉන්ද්‍රියන් වෙනුවට ඇහිම හිත පහළ වෙන්න ඕනේ. ඒ ස්පර්ශය ලබන්න ඕනේ. ඊට පස්සේ ඒකෙන් වේදනාවක් වින්දනයක් ලබන්න වෙනවා. ඒ වින්දනයේ මතට අපි මතක තියාගන්න ඕනේ දැනගත්තත් නොදැනගත්තත් පරණ පුරුදු සංඥාව රාශියක් වැగిරෙන ගතිය පු탁 යන හැටි. මේ සංඥාවල වලින් තමයි අර අසම්පූර්ණ දැක්ම සුද දැක්කා වගේ කියන එක මේ සතේකිය අපි ඉන්න සාමාන්‍ය ගන්නේ දර්ශනේ තමයි මේ මේ නරියෝ හිලව් එලවන්ට බල්ව එලවන්ට මේ සත්තු එලවන්ට හේන් වල හදලා තියෙන පඹය. ඒ පඹය දැකපු සතා හිතානින්නේ මේක මිනිස්සෙක් කියලා. ඉතින් ඒ නිසා දෙවෙනි තුන්වෙනි සැරේ බලන්නවත් ඉන්නව හැරිලා දුවනවා. බැලුවත් පේන්නම මිනිස්සෙක් වාගේ තමයි. අන්න ඒ වගේ තමයි අපිත් යම් කිසි දෙයක් දකිනකොටම අර පඹයා දැකලා මිනිහෙක් කියලා රැවටෙන නරිහිවල්ලු වාගේ අපි දකින්නේ අපිට ඕනේ දේ. එතන තියෙන්නේ මේ පිටුරු වලින් හදපු පඹේ. නමුත් එතන ඉන්නේ මේ දැක්කට පස්සේ ඒක මිනිස්සෙක්මයි. එහෙම නැත්නම් පාර හරහා ෆෝටෝවක් <clears throat> කරලා තියෙනවා. මට අන්ධකාරයේ ගමන් කරන කෙනාට සර්පෙක් වශයෙන් පේන. ඉතින් මිනිස්සු දුර. නැවත නැවත කවුරු පෙන්වන්න හදුවත් ඒ මිනිස්සු කියන්නේ ලඟ වෙන්න එපා, කිට්ටු වෙන්න එපා සර්පෙක්. ඉතින් ඊට පස්සේ මේ මනසට කෝටුව සර්පයා නෙවෙයි කියලා කොහොමඩක්වත් කියන්න බෑ. ඒ මනසට කවදාකවත් ආයේ කෝටුව කෝටුව වශයෙන් නම් දැකීමේ ශක්තිය නැතු වෙනවා. ඒ හේතුව මොකද? Taman තුල තියෙන මේ කුප්පන ගතිය, කිපෙන සුළු ගතිය, ඒ මැදිවට ඒ වෙලාවේදී ඇති කරගත්ත නරක සංඥාව. ආයෙක මකන්න අමාරුයි. ඒ මොකද? සංඥාව අනිත්‍ය දෙයක්, වෙනස් වෙන සුළු දෙයක්. පුතක් දැන හැමදේම ගන්නේ ඉස්තිර වශයෙන්. නිත්‍ය සංඥාවෙමයි ගන්නේ. ඉතින් මේ මනසට කවදාකවත් එතන ගිහිල්ලා පින්වත් හරියන්නේ නැහැ. අර සිංහා හාවට මේ මේ වෙලිගෙඩියක් අල්ලත්තොත් වැටි සිද්ධිය ආපහු ගිහිල්ලා පින්නවා වගේ තමයි. බුදුජානනාන්ද කරන්නේ මෙන්න මේ සිංහාගේ වැඩේ. පැලේ කඩාන දුවනකොට කොහෙද බොල කියලා ආපහු මුලට ගෙනියන්න හදන එකයි. ඒ නිසා සංඥාවල් ඇති වෙනකොටම අපිට ඒ පිළිබඳ අවදිමත් වෙන්න පුළුවන් නම් මේ සූත්‍රයේ කියන විදිහට හිතේසා තණ්හා uppajjamana uppajjati nivisamana nivisati කියන විදිහට අපි මේ අපේ මතකයේ කියලා හිතාගෙන ඉන්නේ. අපේ දැනුම සම්භාරය කියලා හිතාගෙන මේ කුණු කන්දල් ගොඩ තෘෂ්ණා උල්පත. තෘෂ්ණා ආකරය. සස්සාට සංසාරට බඳින තනක්ය කියලා. තේරුම් ගන්නට නම් මේ තණ්හාව මේ තෘෂ්ණාව මේ සංඥාව තෘෂ්ණා උල්පත බව තේරුම් මේ සංඥාව නිසා කරන දෙයක් නෑ ඊගාට චේතනා පාල කරනවාමයි. පූර්ණ වශයෙන් දැක්කෙත් නැහැ. ඒ වෙනුවට මේ හොල්මනක් හිතේ තියාගෙන ඒ නිසා ඒකට සම්බන්ධ වෙලා අපි ඉතින් චේතනා පහල කරනවා. මේ චේතනා නිසා තණ්හා පහල වෙනවා. ඊට පස්සේ ඒ පහල කරගත්ත චේතනානුකූලව දිගට විතක්ක කරනවා. මෙන්න මේ විතක්කේ අපි කලින් සඳහන් කළා බල්ල මල්ලෙන් එළියට පයින් වෙනවා. මේ විතක්කයක් ආවට පස්සේ අපිට තියෙන වාසිය තමයි ඒ එකම විතර්කයේ ඒ සංසර්ධියට සම්බන්ධ කරලා නැවත නැවත පහල වෙනවා. අන්න ඒකට යෝගාවචරය මේ හිතවිල්ලක් ආවය අතීතයට දිව්වය අනාගතයට දිව්වය කියලා අල්ලා ගන්න පුළුවන් තැනකට එනවා. ඔතෙන්ට එනකන් නැවත නැවත විතක්ක පහළ වෙන තැනට එනකන් චිත්ත වීතිය දුවන්නේ තාමත් වේගයෙන් සමහරට එක ජවනිකාට එක චිත්තක්ෂණයක්. නමුත් මේ විතක්කවල තියෙන ගතියක් නැවත නැවත පහළ වෙනවා. ආනේ පහළ වෙනකොට ඒක දිගේම වෙච්ච තැන දක්වා ආවට බෙලි ගෙඩිය වැටිච්ච තැන දක්වා කැලේ ඉන්න සත්තු සේරම අණ ගහන හිතෙන්ට යනකම් හැම සතෙක්ම යන්නේ පිටිපස්සට යනවා. බයෙන් බයෙන් යන්නේ මේ පැත්තේ අහස පෙරලෙනවා. දැන් මේ විඤ්ඤා කිව්වට ගියාට අහස පෙරලුනොත් මොකද වෙන්නේ? ඒ නිසා අඩිය ඉස්සරහට ගිහපට පස්සෙන් පස්ස තමයි යන්නේ. ඒ වගේ තමයි සරුවචනාසේ කොච්චර කිව්වා. කොච්චර දේශනා කළා. මේ සංඥාව, මේ චේතනාව, මේ චිතක්ක ඇතුලෙන් හටගත්ත දෙයක් කියලා අපිට පේන්නේ නෑ පිටින්මයි ඇති වෙලා තින්නේ මේ සරුවචනාංශයේ කිව්ව නිසා බයෙන් බයෙන් බයෙන් බයෙන් යන ගතියක් තියෙනවා. ඒක නිසා හිතවිලි පහළ වුණාට භාවනා කරනකොට සත්‍ය සම්පජඤ්ඤය දෙක වෙන විදිහකට නම් සත්‍ය සමාය දෙක දුරවන හිතවිලි පේන විශාල කන්දක් වගේ මහා භයානක දෙයක් වගේ. නමුත් දන්නේ මේ තමන්ගේම හැවනල්ලමයි. තමන් ඇති කරාත් එකක්මයි. කොල්ලට ලොකු වරන් තියනවාද මේ කුඹලට පොළුකාර වළංකාරක සුමානකඩ පොළුකාරයට වරු අයියා. ඒ වගේම මේ හිතවිලි කියන්නේ සම්පූර්ණ අර්ථ සම්භූතයක් කියලා දන්නවනේ. මේ හිතවිලි නිසායි අරමුණ වෙස් කියන්නේ. ඒ හිතවිලි වලට අපි වග කියන්න ඕනේ නැත්නම් ඔය ආපදින් ඔය කියලාමයි. ඒකෙදි තමයි මූල කර්මස්ථානේ මෙහෙ කරන්න පුළුවන් නම් ඒ හිතවිලි වේම සූදානම් වෙන පැත්තකට යනවා. ඒකට නම් මේ හිතවිල්ලත් නැත්නම් අපි මේ මෙතනදී හිතවිල්ල කියන වචනයට ගන්න. විතක්කයත් ඇතුළතින්ම හටගත්ත දෙයක් Tamanම වෝ කරගත්ත දරුවේ එහෙමනම් එයා එනකොට මෙහෙමයි පවතිනකොට මෙහෙමයි නැති වෙනකොට මෙහෙමයි කියලා ඒක දිහා බලුවාට ඒකේ ධර්මයෙන් අධර්මයකටපත් වීමක් වෙන ධර්මානුපස්සනාවයි. අන්න ඒකකට පුළුවන් වෙනවා මේ විතක්ක කියලා කියන්නේ ඒ තරම භයානක දෙයක් නෙවෙයි. එතන තියෙන ගැම්ම තියෙනවා ඊට ඉස්සලා අපි চৈতසික රාශියේදී නැති වෙච්ච මොහේ එතෙන්දී කුණු ගැන්නේලා තියෙනවා. නමුත් මෙතෙන්දි තමයි එළියට එන්න හදන්නේ. ඒක හරියට ගැබ්ගෙන හොඳට ඇතුල්චි දරුවේ අඳුරු කාමරයකදී තිඹිරි ගේකදී ප්‍රසූත කරන වෙලාව. තාම හැබැයි ලෝකයා දන්නේ ළමයි හම් වෙච්ච බව. ලද්දේ ඇහෙනවා. මොකද ඒක කාන්තාපක්ෂේ වැඩක්. ඒ වගේ තමයි විතක්කේ ආපුවාම මේක තමයි දසමාර තේනාවල් කියලා කියන්නේ. කාමාතේ පටමා තේනා ဒုတိယඅර්ධි උච්චති තත්ියා කුප්පිපාසාති ආදි වශයෙන් දසමාර්ධේනාවල් විදිහට මේ හිතවිල්ල තමයි මේ විතක්ක තමයි පහළ වෙන්නේ. ඉච්ච අපි මාර්ධේනාවල් හොයන්න රණ්ඩු කරන්න මෙහි බලසේනා හතර. මෙච්චර මාර්ධේනාවක් හැදිලා තියෙන්නේ මේ වැරදි වැරදියට ගත්ත රූප සංඥාව, වැරදියට ගත්ත චක්කු විඥානය පිළිබඳ හැඟීම, ස්පර්ශය, සංඥාව, චේතනාව, තණ්හාව, විතක්කාදී වශයෙන් මේ වැඩ පිළිවෙල. දකින්න තාක්කල් කවදාකවත් මොනම දෙයකින්වත් මොනම සමාධියකින්වත් ඈතර වෙන්න බෑ. මෙන්න මේක දැක්කම කොටිම හිතාගත්තා නම් මේක Taman ඇති කරගත්ත දෙයක්. ඔකට බය වෙලා දුවන්න දුවන්න ඔකට අරගෙනමයි දුවන්නේ. ඒ නිසා මේකට මූණ දෙන්න ඕනේ කියලා පටන් ගත්තොත් එතන ඉඳලාම උට තේරෙන්න පටන් අර ගන්නවා මේ ඇතුලෙන් හටගත්ත දේ දිහා Tamanම බලන්නේ නැතුව කාටවත් මේක වෙලස් ඒ දේ දිහා බැලුවනම් Tamanට තේරෙනවා මේ ආකල්ප නිසා සත්‍ය කොච්චර විකෘත වෙලාද. ඒ නිසා නැවත නැවතත් සත්‍ය දකින්න මේක ආකල්පයක් කියන හැඟීමෙන් බලන්ත නම් පුදුමාකාර සතියක්, අඛණ්ඩ සතියක් දිගට පවත්වා ගන්න. ඒ දිගට සතිය පවත්වනකොට යම් මොහතක Tamanට තේරුනොත් මේක දිහා මම බැලුවේම වපරහෙයි. නැත්නම් මට පෙනුනේම වපරහෙයි. එන්න දැන් ඒක පිළිබඳව ස්වභාවය පේනවා කියන තැනට ආවොත් අන්න එදාට බුදුන් දකිනවා ධහම දකිනවා. එදාට අකාලිකයි. ඒ චිත්තක්ෂණයේදී මොහුට වෙන එතෙන්ට එනකන් ඔහු අවුරුදු ගණන් භාවනා කරලා තියෙන ඉඳි තිබුණා. නමුත් කිසිම වෙනසක් ඇති වුණේ නැහැ. ඒක බොහොම කනගාටුවෙන් බොහොම ඒකාකාරීකමින් බොහොම එපාකමින් දකි. නමුත් කවදා හෝ මේ අරමුණ කියන අපි පිඹිම හැකලිම ගනිමු. ආනාපානිය ගනිමු. එහෙ නැත්නම් සක්මනිය යනකොට වම දක්න වශයෙන් ගනිමු. ඒ දකින අරමුණේ පවතිනකොට සද්ද ඇහෙනවා විතර්ක පහළ වෙනවා වේදනා එනවා මේ සෑම දෙයක් දිහා මේවා ධර්ම මේ වගේ පාඩමක් තියෙනවා මේවා කවදාහො මම මුලමඳ අග වශයෙන් දකලා ඉක්මවන්න ඕනේ කොටින්ම මම ඇති කරගත්ත දේවල් ඒ නිසා මේක මගේම දරුවේ ඒක මම ඉක්මවන්න ඕනේ කියන හැඟීමෙන් බැලුවොත් ඒ යකා කියන තරම්ම කළු පාට නැහැ නමුත් මේ වෙනකොට Taman ඇති කරගත්ත මේ මේ බලන්න හිටියොත් එහේ මට පිස්සු හැදෙයිදෝ මගේ අතපය කොර වෙයිදෝ මට අන්තභාගයේදෝ එහෙම කළා හොඳ නෑ නේද ආදි වශයෙන් අර Tamanගේ අර සම්ප්‍රදාන කූලයින ධර්මයෙන් ඇතිවෙන මේ එක එක යෝජනාවට උදේ ඉඩ දෙන්න ගත්තොත් අපිට ඇත්ත දර්ශනීය ඇත්ත දැකීමේ අවස්ථාවක් නැති වෙලා මේ විතක්කේ දිගින් දිගටම දිගින් දිගටම අපි මොහොනේටපත් කරනවා. බුද්ධ දේශනාවේ බොහෝම ලස්සන උපමා දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. එකක් තමයි නුගගහ ඉහළට වැඩුණාට පස්සේ ඒකේ අතු උඟාක් වෙලාට අරස්සතට කියනවා. නුගේ කඳ යා බෑටේකට දෙලි පුංචි ඇටයකින් කලවේ. උඩට ගිහිල්ලා අක්කර කාල හමාර වැවෙන තරමට වැරේ. වැටුණාට පස්සේ අර පුංචි කඳ මදි වෙනවා මහා ගහ දරන්න ඒ වගේ මේ අතු දරන්න ඊට පස්සේ අත්තේ කෙලවරි අරලු බයි. ඒක හොයාගෙන යන්නේ සිනහස තමයි. තෙතමනිය තමයි. ඊ අරලුව බිමේ ඉඳලා උඩට නෙවෙයි වැඩෙන්නේ උඩ ඉඳලා බිමට. අන්තිමට මොකද වෙන්නේ? අර බිමේ ඉඳලා උඩට වැහිච්ච ප්‍රධාන කඳ සම්පූර්ණයෙන්ම වහගෙන කොහෙද තිබුණේ කියලා හොයන්න බැරි තරම් අරලුවේ අරලු කඳේ මුග ගහගන්නවා. ඒ වගේ තමයි අපි සෑම සංසිද්ධියකදීම ඇත්ත වශයෙන්ම දැකීමක් වෙනවා. ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. නමුත් මේ ප්‍රත්‍යක්ෂයට හාත්පසව Taman දැක්කයි කියලා හිතා ගන්න අරලු කඳේ අර මුල් කඳ වැහුණට පස්සේ අපි පහළ සිට ඉහළට යන දෙයට කඳ කිව්වට දැන් ඉහළ සිට පහළට ආපු දෙයකටයි කඳ කියන්න වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ අපි හිතාගත්ත දෙයක් තමයි දැකලා තියෙන්නේ. ඒකයි අපි කියන්නේ හිත ගිය තන ආදර රජ මාලිගාව සෑදී. උන උනා පුළුවන්ගේ දරුවට ඒක මණිකක් වාගේ. ඉතින් ඒක නෑ කියන්න බෑ. ඒ නිසා කවදාකවත් උසාවියකදීවත් ඒව ඔප්පු කරන්න හදන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිට ගැඹුරකට යනවා. බුදුරජාණන්සේ මතක් කරන මේක හැමදාම පු탁 යන సంతානේ දැකීමක් පාස සිදු වෙනවාමයි. ඇහිීමක් පාස සිදු වෙනවාමයි. නමුත් ඇහ බොහෝමත්ම මායාකාරයි. යොහුසු. කන ඉතාමත්ම මායාකාරී දෙවණියට දෙවණි වෙන්නේ ඇහැට විතරයි. ඊගාට නාසය ඊගාට දිව ඊගාට කය ඒ නිසා වැඩේ පටන් ගන්නට නම් ගුරු අල්ලන්න නම් අත්‍යන්තම පිළිබඳ හරි දක්ම ලබන්න නම් මේ ලාවට වැඩේ කිදුවේ හිමීට වැඩේ කිදුවේ කයෙන් පටන් ගන්න කියලා ආස්වාද ප්‍රසවාස දෙකට හිත දාන්න ලිම්බීම හැකීම දෙකට හිත දාන්න පටන් ගන්නකොට පළවෙනිම චිත්තක්ෂණය එනතම් පළවෙනිම හිත යොදන වෙලාවේදී අපිට පිම්බීමෙන් හැකිලිම කළු සුදු වෙනසක් ඇති. එහෙම දැක්කේ නැත්නම් මේ මනුස්සයා ප්‍රකෘති මනසක් නැහැ. ඒ තරම්ම මේ දෙක ප්‍රතිපක්ෂ ධර්ම දෙකක්. ආනේ වෙලාදී අපි අඩුමතර හිත මෙහෙවනකොට මේ පිම්බීමේ සතහන හෝ හැකිලිමේ සතහන දැක ගන්න පුළුවන් නැත්නම් ඒ කියන්නේ දැකලා නැහැ. දකින්නවනම් ඉස්ලාම් දකින්නේ සතහන. ඒක හරියට මයිනමක් අදින්නා වාගේ මයිනමක් අකුලන්නා වාගේ බැලුමක් පිම්බෙන්නා වාගේ බැලුමක් මේ හැකිලා යන්නාසේ දොරක් අරින්නාසේ දොරක් වහන්නාසේ ඉස්සරහට යන්නාසේ පස්සට යන්නාසේ කියලා ආත්මක වෙනස් ස්වරූප ගතහන් දෙකක් තමයි අපි දකින්නේ. ඒකෙන් අපිට කියන්න පුළුවන් අපි දැක්කයි කිය. එහෙමනම් අපිට මේ පළවෙනි සැරේ දකිනකොටම යථාභූත ඥාන දර්ශනේ පහළ වෙලා. අපිට විලක්ෂණේ පහළ වෙන්න වෙන නමුත් එහෙම දෙයක් වෙන්නේ. අබවතනන්ද බලකනක දක්ෂ වාරයක් බලන්න. බලනකොට මොකද වෙන්නේ? ඒ පළවෙනි දකපු සටහන දෙවෙනි දරේ දකින්නකොට වෙනස් ආකාරයකට දැනුම එන්ටෙන් තියෙන පිම්බෙන ප්‍රදේශය අඩු වෙන්න පටන් ගන්නවා. දොර ඇරෙන වහින ප්‍රදේශය අඩු වෙනවා. නැත්තම් වැඩි වෙනවා, නැත්තම් ප්‍රිය වෙනවා, නැත්තම් අමනාප වෙනවා, මනාප වෙනවා. নানা ප්‍රතිවිධක සතහන දෙවෙනි තුන්වෙනි චිත්ත වීඩියෝට යනකොට ආකාරයක් වඩටපත් වෙනවා. එහෙම නැත්නම් එකපාරක් මේ නිශ්චල ඡායාවකින් කැමරාවකින් ගත්ත ෆොටෝ එකක් වගේ නෙවෙයි වීඩියෝ කැමරාවකින් බැලුවා වගේ ඒ සටහන් චිත්තක්ෂණ චිත්තක්ෂණ පාසා වෙනස් වෙන ආකාර දැක්කන්න පුළුවන්. ඒ නිසා යෝගාවචරය වැඩි වේලාවක් දැක්කනම් අරමුණේ සටහන විතරක් නෙවෙයි ආකාරයක් දැකේ. මේ ආකාර එකක් නෙවෙයි දෙකක් නෙවෙයි තුනක් නෙවෙයි කියලා කෝටි වාරයක් කියනවා. මේ සෑම දෙයක්ම පූර්ව දැක්මකට අවශ්‍යයි. ඒ කියන්නේ පළවෙනි දර්ශනයේදී අපි දකින්නේ පට වට ඉරි රේඛාව පමණයි. ඊට පස්සේ තමයි මේකට අපි මස් පුරෝලා හැඩ තල නිල බලාගන්නේ. මේ දකින්නකොට තමයි තේරෙනවා දැන් තමයි ඔන්න පිළිවීම දකින්නේ. ඔන්න ඕක වේගන යනකොට පුදුමාකාර වෙනසක් ඇති වෙනවා. අර කලින් දැකපු පිම්බීම සහ හැකිලිම අතර තිබුණ වෙනස ආස්වාස් ප්‍රසආස දෙක අතර වෙනස වම සහ දකුණ අතර වෙනස එන්න එන්න අඩු වෙන්න පටන් ගන්නවා. විස්තර බොහෝ වෙන්න වෙන්න දෙක අතර වෙනස අඩු වෙන්න පටන් ගන්නවා. මේක යෝගාවචරයට අහු වෙන්නේ. වෙනස අඩු වෙනකොට යෝගාවචරයට පේන්නේ අරමුණ නොපෙනී ගියා. අරමුණ නොදැනී ගියා. ඒ මොකද හොඳ වෙනසක් තිබුණා මොළේ. නමුත් එක එක චිත්තක්ෂණයේ චිත්තක්ෂණයේ වේනයේ ස්වභාවික ලක්ෂණ අත්‍යන්තික ලක්ෂණ ප්‍රත්‍යක්ෂ ලක්ෂණ පේන්න හදනකොට අර සම්මුතිය වශයෙන් තිබුණු ඇතිලීමේ පිටවීමේ වෙනස නැතිලයි. පින්වීම සහ හැකිලීමේ අතර වෙනස නැති වෙලා මේ උනත් තාම අරමුණ දැක්කයි කියලා කියන්න බෑ. ඒ කියන්නේ ලක්ෂ වාරයක් දැකලා අරමුණේ හැම ආකාරයක් දැකලා ඒ යන්න යන්න යන්න යෝගාචර මොකද වෙන්නේ කො නින්දට වැටුණා වගේ පේනව නැත්නම් භාවනායි පාවනා වගේ පේනව නැත්නම් මට කියා ගන්න දෙයක් නැහැ වගේ හිතෙනව නැත්නම් සතිය නැති වුණා වගේ හිතෙනවා සමාධිය නැති වුණා වගේ හිතෙනවා ඒ මොකද Taman හිතාන හිතියේ අර කලින් දැකපු ඇතිවීම නැතිවීම දෙක අතර වෙනස පිම්බීම හැකිලිම දෙක අතර වෙනස හැමදාම සත්‍යයක් නිත්‍ය සංඥාවක් කියනවා නැවත නැවත බලනකොට බලනකොට කලින් දැකපු ආකල්ප වෙනස් වෙන්න පටන් ගන්නවා කලින් ආකල්ප බොරුමත් නෙවෙයි නමුත් ඒක අලුවක් විතරයි. සම්පූර්ණ චිත්තේ රකින්නකොට ඒ ඒ මොහොතේ වෙනස් වෙන දේවල් බලනකොට මේ ඇතුළේම පිටීමකින් දේවල් බොදු කුස් මේ ප්‍රඥාති විතරයි ඒ තුල ඇතිවෙනා වූ කම්පන චංචල ගති අදීන් තෙරපින් ගති වැගිරෙන පිටු කරන ගති ආදී ආස්වාද ප්‍රසවාස වේවා පිම්බි මැකිලි වේවා ඒකට යනකොටයි යොන් පේන්න පටන් ගන්න දැන් නෙපේන්නේ දැන් නෙදකින්නේ එතකොට ආකල්ප කරන්න දෙයක් නැහැ චේතනා කරන්න දෙයක් නැහැ මේ ඇත්ත ඇති හැටි දකින්න එතකොට යෝගාවචරයට ඇස්ති කරන බලන්න වෙනවා ඇත්තටම මම හුස්ම ගන්නවද බඩ පිම්බෙනවද හැකින්නවද නැත්නම් මම ඉන්නවද කඳේ උඩ කැල්ල නැද්ද පාද කැල්ල දිය වෙලාද පුදුමාකාර විදිහට අර කලින් තිබුණු මම සංඥාව දිය වෙන්නයි බොළඳ වෙන්නයි බොඳ වෙන්නයි පටන් ගන්නවා ඉතින් මේක අර මානසික සාන්තියන කෙනෙකුට නම් නැත්නම් මේ අදුම හැදීමට කියලා හිතාන ඉන්න කෙනෙකුට නම් පිටගත්න හැදෙයි කියලා හිතාන ඉන්න කෙනා භයානක රෝග තත්ත්වයක් මන්ත භාගයට යයිද කියන්න බෑනේ කොර වේද කියන්න බෑනේ විනිවිච්චි ලස්සනට පිළිදි පිළිදී තියෙන්න එපා. මේ වෙලාව බැරලා ගියොත් එහෙම හොඳ නැහැ. ඉතින් ඒ නිසා අර භාවනාවේදී වේන ආකල්ප කෝක වෙතත් අර භාවනා කරන්න ඉස්සෙල්ලා ගත්ත ආකල්ප රැකීම සඳහා අනියර යෝගාවචරය නැගිටලා සලුවක සාදාලා නැගිටලා යනවා. මොකද වැට්ටක් නැහැ භාවනා කරලා මොනක් අපේ. මෙන්න මේ தත්වයවත් ඉක්මන නැත්තම් ඒ කතාහන් දැකලා ආකාරයක් දැකලා ඒ මතුමැත්තේ ස්වභාවික ලක්ෂණෙන් හිත පිරෙනකන් ගියේ නැත්නම් තාම හිත විපස්සනාවට කැඩිලා. සම්පූර්ණ විපස්සනාට වැටුණා නම් ඒ යෝගාවචර කොච්චර ඉඳගෙන හිටියද ඉඳගෙනද ඉන්නේ හිටගෙනද ඉන්නේ මොනවාක්වත් දෙයක් නැහැ. ඒ බලන අරමුණේ අත්‍යන්ත ලක්ෂණ පේන්න පටන් ගන්නවා. එතකොට අන්න අර මුලින් තිබුණ ආකල්ප මේ විතක්ක වෙනස් වෙන්න පටන් අරමුණටමයි හිත යන්නේ යනකොට යනකොට අරමුණම පේනවා නමුත් එපායි. ඒකාකාරී භාවකටපත් වෙනවා. එතකොට අර කලින් තිබුණනේ සංඥාවක් අපි ගාව ආස්වාද ප්‍රසාද දෙක නැත්තම් මැරෙයි. ඉම්බි නැගීම දැක නැත්නම් පණ යයි. ආහනේ සංඥාව සේරම බොද වෙන්න පටන් ගන්නවා. චේතනා සම්පූර්ණයෙන්ම අඩු වෙන්න පටන් ගන්නවා. ආයේ අරක පිළිබඳව තෘෂ්ණාවක් ඇති කරන දෙයක් ඇත්තෙම නැහැ. මොකද තෘෂ්ණාව කෙරුවත් හුස්ම ගන්නව නැතත් කරනවා. තරහ වුණත් කරනව නැතත් කරනවා. දිගට යන්න පටන් අර ගන්නකොට තමයි අපේ මාකල්ප පිළිබඳව අපිට නැවත සලකා බලන්න පුළුවන් තත්ත්වයක් එන්නේ. ඒක තමයි විපස්සනා පටන් ගන්න. ආන්නේ විපස්සනා පටන් ගන්න නම් අපි හිතා ගන්න ඕනේ පළවෙනිම ආකල්ප තිබීමත් වැදගත්. නමුත් මේ ආකල්ප වෙනස් වෙන්න පුළුවන් බව මුලින්ම තේරුම් අරගෙන තියෙනවා. තේරුම් නොත තේරුම් ගත්තේ නැත්නම් කවදාකවත් උඹ මේ ආකල්ප වලට බැඳෙන බැඳිල්ල ගැලවෙන්න බැරි වෙනවා. ඒක හරියට අර මේ මුලින් උඩට ගිය නුග කඳ උඩින් පල්ලයට ආපු අරලෝලින් වැහිලා කඳ තිබුණ තැන හොයාගන්න බැරි වුණා වගේ අපිට ඇතිවෙච්ච ප්‍රත්‍යක්ෂය අමතක වෙලා අපි ආපු හිතවිලි වලින් සම්පූර්ණයෙන්ම මේ අරමුණ පිළිබඳව වැරදි අදහස් දෙනවා. ඒක නැත්තම් අපි කොච්චරක් මේක වර්ණ ගන්නනවාද අපේ අතින් ආපු කෑලි කමට අනුසුද්ධ කරනකොට කියනවාද එහෙම නැත්තම් කෙනෙකුට දැක්කා කියලා කියනවාද කිව්වොත් ඒකට හොඳ හොඳ රාජ උපමා කතාවක් වෙන්නලා කියනවා ඔය අපේ හිටපු ඥානන්ද සාරි මත කරපු එක. කුමාරවරු තුන්දෙනෙක් එක රජ කුලයේ ඉපදිලා අපේ මහ රජු රුගින උඹලා තුන්දෙනා ශිල්ප ඉගෙනගෙන එන්න ඕනේ නැත්නම් රජකම කරන්න. පස්සේ තුන් දෙනාටම බක්මුකුයි රම්මසු 1000කුයි දේවිනාගාතර කියලා කැලේකට ගිහිල්ලා කියනවා. අපි ගිහිල්ලා ශිල්පයක් ඉගෙනගෙන ආවට පස්සේ අපි නැවතත් මෙතෙන්ට ඇවිල්ලා සාකච්ඡා කරමු කියලා කැලේට ගිහිල්ලා තුන් පැත්තට යනවා. තුන් පැත්තට ගියාම එක කුමාරයෙකුට හම්බ වෙන ඉක්ින්නාස කෙනෙක් ඒ ඉක්ින්නාස කැලේ අවුරුදු කෝටි ගණක් ඉඳලා තියෙනවා. එයා කියනවා මම මොනවක්වත් හරියන්නේ මම එක ශිල්පය දාන්නේ මොකද ඕන කුණු වෙච්ච සතෙක්ගේ විසිල්ලාගේ ඇට කැල්ලක් එනවත් මට සම්පූර්ණ ඇට හැකිල්ලම වීමේ ශක්තිය තියෙනවා. ඉතින් අර කුමාරයා ඒ සාත්‍රය කරා. මොනම ඇට කෑල්ලක් හරි ගෙනාවොත් එයාට පුළුවන් ඒ ඇට කෑල්ල මාර්ගයේ සම්පූර්ණ ඇට හැකිල බවයි. ඊගාව කුමාරයා ගිය තැන ඉස්සිනාද කෙනෙක් හම් වෙනවා නැත්නම් දිතාපාමොක් කෙනෙක්. එයා කියනවා මට සම්පූර්ණ ඇට හැකිල්ල පූර්ණව තියෙනවා නම් මස් පුරවන්න පුළුවන් සතාගේ ප්‍රකෘතියට. සම්පූර්ණ පණ තියෙන ගානට වගේ කුණ සම්පූර්ණ හදලා දෙන්න පුළුවන් ඇට හැකිල්ල බෑ සම්පූර්ණ තියෙන්නේ. ඉතින් ඒ ඒ කුමාරයා කරන්නේ ඒ වගේ නාටකෙදී මැරලා කුණු වෙච්ච තැන්වල ඇටසැකිලි ගෙනල්ලා ආරය ළඟට ගිහියා ඒ ශාස්ත්‍රය ඉගෙන ගන්නවා සම්පූර්ණ ඇටසැකිලි තියෙනවනම් සතාමව නැහැ. තුන්වෙනි එක්කන ළඟට ගියාට පස්සේ කියනවා සතාගේ ශරීරයේ සම්පූර්ණ තියෙනවනම් මට පණපවන්න පුළුවන්. හැබැයි ඇටසැකිලි වල අඩුපාඩුවක් තියෙනවා මස්වල අඩුපාඩුවක් තියෙනවා බෑ. තුන්වෙනි කුමාරයා ඒක ඉගෙන ගන්නවා. ඉගෙන කාලේ වල දෙනා කැලේ මැදදී හම්බ වෙනවා තුන් දෙනා. හම්බුනාට පස්සේ තුන් දෙනා තුන් දෙනාට පාරක් බානවා මට පුළුවන් ඕන ඇට කැලක් එනවොත් ඇට හැකිනවා. අනිත් එක නා කියනවා ඒක නම් මොකක්ද ඒක නේ වැඩේ තියෙන්නේ උඹ ඇට හැකිලක් නවුවොත් මට පුළුවන් මස් තාලා හැම දාලා වාලා දෙන්න. අනිත් එක නා කියනවා උඹලා තුන් දෙනාට වැඩි වැඩකට ආත්මයක් මං ඉගෙන ගත්තේ. ඒවැනි ශරීරයක් තිබ්බොත් මට පුළුවන් පණකවල්. මේ තුන් දෙනාම යොසුළු වෙනවා මේ වැඩ පෙන්නන. එතකොට අර බාල මෙකනා ගිහිල්ලා ළඟ තිබුණ ඇට කැලලා කියන බානත විශාල සතෙක්ගේ මේ ඇට හැකිල මෙයාම ආවා. දෙවෙනි එක නා වැඩි වෙලා යන ඉතලා ඒකට මස් අම පොරපුවාම ද ව්‍යාග්‍රේ තුන්වෙනි එක නම් ඉක්මනට තමයි පණ පොර. පණ පොරපු ගම ව්‍යාග්‍ර බන්න තුන් දෙනාම කාලා. ඒ තරම් පණ. ආන්නේ වගේ තමයි පුංචි ඇට කැලක් තිබුත් අපිට ඇති. ඒකෙන් ව්‍යාග්‍රේ කදාන අන්තිමට එකක් කෑවට පස්සේ තමයි බැඳගෙන ඉඳ බැඳගෙන දුවන්නේ ව්‍යාග්‍රේ කනෝ ව්‍යාග්‍රේ කනෝ ව්‍යාග්‍රේ කනෝ. ඔක්කොම බන්නකොට තමන්ම මවාගත්ත දේ. මේකට ප්‍රධාන වශයෙන්ම බලලා එළියට එන අවස්ථාව තමයි විතක්කමත්ත. ඒ නිසා යමක් පිළිබඳව අපිට නැවත නැවතත් නැවත නැවතත් ඒක පිළිබඳව අදහස් පහළ වෙනවනම් අපි හිතා ගන්න ඕනේ කර්මානුරූප අපිට සම්බන්ධ දෙයක්. ඒ නිසා අපි ඒකට මූල වශයෙන්, මැද වශයෙන්, අග වශයෙන් මේක බලාගෙන හිටියොත් අපිට දැක් ගන්න පුළුවන් වෙනවා මේක කාගවත් පොඩි විනයක්වත් නැත්නම් දෙවියන් ආශ්‍රේ මාපු දෙයක්වත් එහෙනම් අපි ඔය හිතාන ඉන්න විදිහේ කවුරුත් අපිට තිබු වදයක්වත් නෙවෙයි අපිම බදාගත්ත දෙයක්. ඒක තේරුම් ගත්ත දවසට තේරෙනවා නිවන් දකින්න පුළුවන්. මාර්ග ප්‍රඥාව ලබන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ බුදුමයි. ධර්මයේ ධර්මීයමයි කියලා තේරෙන්න නම් මෙන්න මේ තමන්ගේම විතක්ක පිළිබඳව කුලින් ඇති වෙලා තියෙන ආකල්ප නැවත නැවතත් මේ විතක්ක කියලා කියන්නේ ඇතුළතින්ම හට ගන්න දෙයක් ඇතුළම විනාශ කරන දෙයක් බාහිරයට හේතු කරලා අපේ ආකල්ප මුසපත් කරන අපේ ආකල්ප නොමග යවන දෙයක් කියලා දැනගන්න නම් අපිට පැහැදිලිවම යෝනිසෝමනසිකාරය කරන්න වෙනවා මුලට හිතේ දාන්න වෙනවා. මේක ඉතාමත්ම අමීහිකර ගතියක් අපි හිතනවා නම් දැන් අපි තැනකට ඇවිල්ලා ඉන්නවයි කියලා. ඒ නිසා අපි තැනකට ඇවිල්ලා නැහැ. අපි දැන් කරලා තියෙන තිබුණු දේ අනාගෙන තියෙනවා. මොකද හේතුව කුංචි කාලේ අපි මේ තරම් කෝපකම් තිබුණේ නැහැ. කුංචි කාලේ අපිට මේට වැඩිය පොඩි දේවල් කියද්දී අපි හරි සතුටින් හිටියා. ඒ නිසා අපි ලොකු වෙනකොට දැනුම ලබනකොට තර්ක ඥාන පහලව කරනකොට කරලා තියෙන්නේ මෙන්න වගේ ආකල්ප රාශියක් පොඩි බඳගෙන තියෙන එකයි මේ දේ තියෙන තාක්කල් ප්‍රත්‍යක්ෂ හැමදාම කලවම් වෙනවා මාත්‍රි ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක් ගන්න අපිට දෙන්නෙම නෑ සංකල්ප පුදුම විතර කරදර කරනවා අපේ කුවක ගති ඊර්ෂ්‍යා ගති මාන්න ගති ගුණමකු ගති චපල ගති ඡාප සාටීය ගති බොහෝ විට මත වෙනවා යම්ම වෙලාවකට භයානක මේකයි වෙන කෙනෙක් එහෙම පෙන්නුවත් මේක අපි ප්‍රධාන වශයෙන් ඔහු විරුද්ධ නඩු දානවා අපිට අපහාස කරයි කියන්නේ. අපි මානව අයිතිවාසිකම් බින්දයි කියන්නේ. ඒ නිසා බුදු දානන්තේ කන්නාඩි අතටම දෙන්න. අතට දීලා කියනවා මම එහෙම කිව්වා නෙවෙයි හොඳට භාවනා කරලා අරමුණේ සතහන බලන්න, ආකාර බලන්න, ස්වභාව ලක්ෂණ බලන්න බලනකොට ඔබට තේරිය ඔබ දකින්න දකින්න අරමුණ Tamanට ඕන තාලට හදාගෙන කාලා තියෙන මෙතෙක්කල් කණ්ඩ ඕනවට කබර ගොයා තල ගොයක් කරගෙන. මේ බව දකින්න නම් මේ මෝඩ තකතිර වැඩ පිළිවෙලේ මුලට යන්න. මෙන්න මේක තමයි යෝනිසමංචකාරය කියලා කියන්නේ. අපි හැමදාම පටන් ගන්නකොට සෑහෙන්න වැඩි අවුල් වෙලා ගියු කියලා. ඒක ඇති කිසිම ප්‍රශ්නයක් නෑ අපි තේරුම් ගන්නව නම් අපි ඉන්නේ අවුලක අපි පු탁 යන්නේ කියලා ගන්න. ඒ නිසා බුදුරජාණන් සඳහන් කරනවා මේ විතක් අත්ත සම්භූත බව දන්නවනම් ඒක කියලා කවදාකවත් මේකට තව බැඳෙන්නේ නෑ. කොහොම ඊට පස්සේ පුනර්භවයකට යන්නේ. ඒක නිසා විතක්ක පිළිබඳ පාඩම වහා ප්‍රතිඵල කෙනෙකුට. ඒ විතරක් නෙවෙයි ඒක අපි අනුන් කෙරේ කියන සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම කපලා දාලා අපි ඇතුළතට පුදුම විදිහට යොමු කරනවා. ඒ විතර කරන්න ඕනේ තව පරීක්ෂණයට අවශ්‍ය සාධක සියල්ලම අපි ළඟ තියෙන එකයි මනුස්සත්වය කියන්නේ. පංචවෝකාර භවය කියන්නේ ඒකයි. මේක කවදාකවත් පිළිදෙනෙකුට හිතා ගන්න බෑ. දෙවියෙකුටත් හිතා ගන්න බෑ මනුස්ස ලෝකෙදී අහලා තිබුණ නැත්නම් කිසිම මනුස්සයෙකුට හිතා ගන්න බෑ සරුවත් යන දේ පහළ වෙනවා. ඉතින් අපි සතුටු වෙන්න ඕන. අපි මේ යුගයේ වෙනකොමත් මේවා ඉතුරු වෙලා තිබුණා. අපි මේ කරගෙන යන්නේත් ඒක තේරුම් ගන්නට ඒ නිසා යම් වෙලාවක අපිට අපේ මඩපාඩුකම් පේනවනම් අපේම දුර්වලකම් පේනවනම් ඒක තමයි භාවනාව කියන්නේ. ඒ නිසා වේදනාව කියලා කියන්නේ භාවනාදී ලොකු සිලිදිරිදුවා. බාහිර කරදර ශබ්ද හිතවිලි එනවනම් ඒක සියල්ලක්ම අපි පෝෂණයට ලක් කර ගන්න ඕනේ. ඒ සඳහා අපි අනිවාර්යයෙන්ම විතක්ක පිළිබඳව මේ මූලික යාන්ත්‍රණය දැනගෙන තියෙනවා. අපිට මේ දෙවිය කාලය ගන්න බෑද? අපි බලමු අනිත් දවසේ මේ පිළිබඳව අවශ්‍ය අන්තර කරතු ලං කරගෙන මෙතෙක් ගෙන ආපු භාවනා මේ බණ වැඩපිළිවෙලේ තවත් මේ ඉතුරු කොටසෙන් ආලෝකේ වර්තලා අපේ භාවනා වේගය අපේ භාවනා අධිෂ්ඨාන අපේ භාවනා උනන්දුව කුසල ඡන්දේ වඩ아가න මේ පිළිබඳව සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ යම් ආනිසංස දේශනා කළ තුනම් ඒ ආනිසංස මෙලෝ වශයෙන් සාක්ෂාත් කරගන්න අපිට මේ ශක්තිය ධෛර්ය බලය වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපිට නියමිත ධර්ම දේශනාවට සමාන